කාල වේලාව නම් නිම වෙනවා අපේ ආනන්ද මහින්කන්ද මහත්තයාට නැවත ප්‍රශ්නයක් තියෙද? ස්වාමීනාස ඇත්තටම මේ ප්‍රශ්න අරගෙන මට නම් ඊළඟ සැරේ අහන්නත් පුළුවන්. මේ <laughs> දැන් ඔය අහපු ප්‍රශ්නෙට සම්බන්ධව අර පොද හිරාන් මහත්මයා මේ අපි ওই කාලාම සූත්‍රයටත් එක්කලා ස්වාමීනාස මට හිතෙනවා මේ ඇත්තටම ඒ න පරබ්බ්‍යාබාදාය සංවත්තති න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න අර ඒ අම්බලට්ටික රාහුල වද සූත්‍රය වගේ ජීවක සූත්‍ර වගේ තියෙන ඒ ඒ කතාවත් සුවන්නස කියවෙන්නම ඕන නේද කියලා හිතෙනවා මොකද නැත්තම් මිනිස්සු මේක ගත කියන්නේ ඒක හරියට විග්‍රහ කරගන්නේම නැති කතාවක් දැන් මම මම කියන්න දන්නේ උදාහරණයකට එක්කලා බොන්ත වෙලා තියෙනවද දන්නේ නැහැ හැබැයි දැන් ඔය දැන් සතුන් අනුභවය සත්ව පාලනය වගේ විෂයන් සම්බන්ධයෙන් කතා කරනකොට ස්වාමීන් වහන්සේලා පවා කියනවා මේ ආ ඒ කොහොම තිබුණාට දැන් මහත්ය කියන කතාව හොඳයි මේකෙන් වැළකෙන එක හොඳයි හැබැයි ඔක බුද්ධ ධර්මයට ගලපන්න එපා කියලා. <laughs> ඒ කියන්නේ ඒතර බුදුහාමුදුරුවෝ වැරදි දෙයක්ද කියන්න උත්සාහ කරන්න අපට. එහෙමනම් කියන හැඟීමක් හැම වෙලාවෙම එනවා. ඔය ඒ ප්‍රශ්නේ මෙතන ගලපන්න බැරිද ස්වාමීන් වහන්සේ? මේක Tamanටත් අනුන්ටත් අයහපතක් වෙනවා නම් හැම අවස්ථාවකදීම. ඇත්තම කියනවා කිසිම අවස්ථාවක් නැහැ හොඳ දෙයක් සත්ත්වමාස අනුභවය නිසා. Tamanගේ ශරීර සෞඛ්‍යයටත් පරිසරයටත් සතුන්ටත්. ඉතින් මේක මෙච්චර පැහැදිලිව තියෙද්දී මේ මේක මේක බුද්ධ ධර්මයට ගලපන්න බෑ කියලා කියන කතාවක් එනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි ඔය කලම සූත්‍රයට ඒ අම්බලට්ටික රාලුවාද සූත්‍රයට විරුද්ධ වෙන කතාවක් තමයි කියවෙන්නේ. ඉතින් මේක අපි මේ මේ ධර්මයේ මෙහෙම තිබුණාට ඇයි අපිට මේක මේක ගලප ගන්න බැරි කියන ප්‍රශ්නයක් එනවා. අපි කියනවා විතරද කියලා හැඟීමක් එනවා ස්වාමීන් වහන්සේ. නිකන් අපි කියව කියව ඉන්න ත්‍රිසක් විතරද මේ කියලා. වහන්සේට අපි නිතරම කතා කරන කාරණා හැම විටම සමාජය තුළ ප්‍රායෝගිකව කෙරෙයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ කාලාම සූත්‍රය අපි කතා කරන කාරණේ දැන් මේ ලෝභය, ද්වේෂය, මෝහය අපේ සිත් තුළ ඇති වෙනකොට ඒවා සාන්දෘෂ්ටිකව දකින්නට පුළුවන්. ඉතින් ඒකට සති සම්පජඤ්ඤය උපදවා ගත යුතුයි. දැන් ඉතින් අපි මේක කතා කළා කියලා හෙට ඉඳලා මේ අහන ඔක්කොම තමන්ගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය මතුවෙන එක අනර්ථකාරී කියලා ඒක සාන්දෘෂ්ටිකව දකින්න ඒක දුරු කරන්නට හැම මොහොතකම ක්‍රියාත්මක වෙයිද? ඊළඟට අලෝභය, අද්වේෂය, අමෝහය තමයි ශ්‍රේෂ්ඨ කියලා හැම මොහොතකම සති සම්පජඤ්ඤේ ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරාවිද? ඒවා එහෙම කරන්න පහසු නෑ අපි මේ ධර්මකාරණා හැටියට සාකච්ඡා කරන්නේ නැවත නැවත නැවත නැවත මේවා සාකච්ඡා කරනකොට තමයි අපි අපේ සිත්වලට ටික ටික මේවා තහවුරු වෙන්නේ සුතමේ ඥාන වශයෙන් අපි මුලින් අහනවා චින්තාමේ ඥාන වශයෙන් ඊට පස්සේ අපි ඒවා ගැන හිතනවා භාවනාමේ ඥාන වශයෙන් ඊළඟට තමයි පුහුණු කරන්නේ සමහරට මේ භවයේ සුතමේ ඥාන වශයෙන් අහලා ඊළඟ භවයකදී වෙන්න පුළුවන් චින්තාමේ ඥාන වශයෙන් වැඩෙන්නේ මේ භවයේ සුතමේ ඥාන වශයෙන් අහලා ඊළඟ කල්පයකදී වෙන්න පුළුවන් භාවනාමේ ඥාන වශයෙන් පරිණත ඒක අපිට මේ මේ අද අහලා හෙට පුද්ගලෝ ක්‍රියාත්මක වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න බෑ. ඉතින් අපි එහෙමයි කියලා ඒවා කතා කරන්නෙත් නැතුව බැහැර කළොත් මොකක්වත් නැහැ ඉතින්. ඇසල මම කියන්නේ හදන්නේ ඇත්තටම මේ දැන් ඒක හරි. මිනිස්සුම අපිට ඔක්කොම හදන්න බෑ. ඒක සරේ. දැන් බුදුහාඳුරුවොත් මත ගන්න බැරි වුණානේ. ස්වාමීන් වහන්සේලා කියන්නේත් එහෙම තමයි. ඉතින් උන්වහන්සේලාගේ දැනුම මත, උන්වහන්සේලාගේ දැක්ම මත, උන්වහන්සේලාගේ පුද්ගලික ආකල්ප මත සමහර දේවල් කියනවා. ඉතින් ඒක සුදුසු නැහැ තමයි ඉතින්. ඒක සුදුසු නැහැ කියලා ඉතින් මොකද කරන්නේ? ඉතින් එහෙම අපි සුදුසු නැහැ කිව්වා කියලා උන්වහන්සේලා ඔක්කොම මේ කාලාම සූත්‍රයට අනුවම කතා කරන්න සූදානම් වෙයිද? අපි එහෙම ඒක වැරදි කිව්වා කියලා. එහෙම වෙන්නේ නැහැ ඉතින්. ඒක තමයි. ඒක නම් හරි. ඒක වැරදි නිසානද මේක ඉතාමතම ධර්මදරයි විනදරයි කියන හාමුදුරුවරුත් මේකම තමයි කියන්නේ. ඕක ඕක ඕක ධර්මයට ගලපන්න යන්න එපා. හැබැයි ඔම කරගෙන යන්න මාත්‍ය ඔක හරි හොඳයි. හැබැයි ඕක ධර්මයට ගලපන්න බෑ කියලා මුගක් වෙලාවට මම අහලා දැන් අතට මට කියලා දෙනවා හරියට ඒ විදිහට. ඉතින් මේ ඒ නිසා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී කියන්නේ ඒ මගේ ගුරුවරයාය ඒ හාමුදුරුවෝ මේ අනිත් කාරණා හොඳට කියනවා ඒ නිසා මේකත් හරි වෙන්න ඕනේ එහෙම ගන්න එපා අනිත් කාරණා හොඳ නම් ඒක එහෙම ගන්න මේ කාරණේ වැරදි නම් ඒක වැරදි කියලා තේරුම් ගන්න ඉතින් අනිත් එක තමයි දැන් ඔබතුමා ওই කාරණේ සම්බන්ධව කතා කරනකොට මම ඔයට ඉස්සෙල්ලත් කියලා තියෙනවා ඔබතුමත් එතනදී බොහොම අර දැන් අනිත් කාරණාවලදී මධ්‍යස්තව කතා කරාට ওই කාරණේදී හුඟක් වෙලාවට අර Tamange මතයමයි හරි කියන තැන ඉඳලා ඔය දිහා බලන්න ගියොත් බරපතල පටලවි. අපි දැන් මේකෙදිත් කතා කළේ ඒකයි. දැන් අර චංකී සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා යමක් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි නිවැරදි වෙච්ච පමණින් මෙය පමණයි සත්‍ය අනිත් සියල්ල වැරදි කියන තැනකට ගියොත් ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබතුමත් ওই කාරණයකදී ඔබතුමාගේ ප්‍රයත්නය හොඳයි. හැබැයි ඒ ප්‍රයත්නය සඳහා දෘෂ්ටිගතික වෙන්නේ නැතිව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඔකෙන් තව ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. නෑ පැහැදිලි සානද නමුත් දැන් දැන් ෆැක්ෂන් සානද දැන් අපි හිතමු දැන් සරලම ගත්තොත් පාණාතිපාතා වේරමණී කියනකොට ඉතින් ඒකත් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දෘෂ්ටිගත වෙනවා කියලා. මේ සත්තු මැරෙනවානේ. ඇයි අපි මේ ඉතින් එහෙම කියනකොට එහෙම කියන්නත් පුළුවන් නේ සන්නස්. ඔව් දැන් ඒක හරි දැන් දැන් ඔබතුමයි මමයි ඔහොම කිව්වා කියලා ලෝකෙමයි සත්තු නොමරලා ඉඳී ඉතින් ඒ නෑ ඒ ලෝකෙ නෙමෙයිනේ අපිට කරන්න තියෙන අපිට කරන්න පුළුවන් දේ නිසා නේද ඒක තමයි දැන් වැඩි ඉතින් දැන් තමන් දැන් ඒ නිසායි මම හැමතිස්සෙම කියන්නේ ඔබතුමාට එහෙම හිතෙනවා නම් ඔබතුමා ඒක ඒ මට්ටමින් පවත්වාගෙන යන්න එතකොට මට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි මම දේවල් කරගෙන යන්නේ. එතකොට තව ස්වාමීන් වහන්සේ නමකට තව ගිහි මහත්මයෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි එතුමා ඒගොල්ලෝ දේවල් කරගෙන යන්නේ. ඉතින් ඒකට අපට නීතියක් හදන්න බෑ මේ විදිහටම විය යුතුයි මේක තමයි හරිම ක්‍රමය කියන්නේ. එහෙම කියන්න ගියාම අපි දෘෂ්ටිගත කරන්නේ. අපි අන්තවාදී. ඒ නිසා අපි පරිස්සම් වෙන්න නැත්තේ ඔබතුමා කියන කාරණේ නිවැරදි කාරණයක් වෙන්න පුළුවන් හැබැයි ඒ නිවැරදි කාරණේ වුණත් මෙයම පමණයි සත්‍ය අනිත් ඒවා වැරදි කියන්න ගියපු ගමන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ දෘෂ්ටිය මතුවෙන්නේ අර චංකී සූත්‍රයේදී කාමටික මානවකයන්ට බුදුහාමර ඒක තමයි කියන්නේ මේ මගේ මතය මේ මගේ දැක්ම එතකොට දහමේ මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ මම ඉගෙනගත්තු පොතේ මෙහෙමයි තියෙන්නේ අහවල් සූත්‍රයේ බුදුහාමර මෙහෙමයි දේශනා ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් එතකොට එහෙන් පැහැදිලි කරලා බලලා අපි මේ මේ මං කියන මතයමයි හරි කියන්න යන තැන ඉන්නේ නැතිව අපිට කරන්න තියෙන දැන් මේ කාලාම සූත්‍රයේදී අපි දැන් කතා කරලා ඔබතුමායි ටික අහගෙනත් ඉන්න ඇති බුදුරජාණන් වහන්සේට මේ කාලාමෙන් කියන්නේ ස්වාමීනි මෙහෙම මෙහෙම එක එක්කෙනා ඇවිල්ලා කියනවා දැන් මේකේ මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත. ඉතින් බුදුහාමුදුරන්ට කියන්න දේශනා කරන්න තිබුණානේ ඒ එක්කෙනෙක්වත් ਸਰුවඥ නැහැ මම තමයි ਸਰුවඥ. ඒතකොට මම තමයි හරියටම මේක දන්නේ. ඒ නිසා මෙන්න මේකයි සත්‍ය කියලා බුදුහාමුදුරන්ට දේශනා කරන්න තිබුණානේ කිසිම ප්‍රශ්නයක් නැතුව උන්වහන්සේ ਸਰුවඥ නිසා. නමුත් එහෙම දේශනා කරා නම් අර ගොඩ අතරෙම එක්කෙනෙක් බවට පත් වෙනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි යමක් ශ්‍රාවකයාට දෙනකොට ඒ ශ්‍රාවකයා නිදොස් කිරීම නම් අපේ අවශ්‍යතාවය මේක මගේ මතයයි මේක මෙහෙම වෙන්න ඕන කියන එල්බගෙන ඉඳලා හරියන්නේ සමාජය මේක ගන්නෙ කොහොමද දන්නේ ගන්න විදිහට දෙන්න අපි දක්ෂ වෙන්න. ඒ නිසා ඔබතුමාට මම හැමදාමත් කරන යෝජනාව තමයි ඔබතුමාගේ උත්සාහය හොඳයි. ඒ උත්සාහය හොඳ වුණාට ඒක සමාජය විසින් ගන්නෙ කොහොමද කියලා බලලා ඒ ගන්න විදිහකට සමාජගත කරේ නැත්තම් අපි කොච්චර හොඳ දෙයක් වුණත් අපට ඕන විදිහට දෙන්න හැදුවට ඒක සමාජගත කරන්න පහසු නැහැ. එහෙමයි සාරා. ත්‍රිවංශ සරණයි.